බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති සූත්‍රය තුලින් සමාධිය අටගන්නේ කොහොමද කියන එකත් ඒ සමාධිය වේදනා සමාධිය බවට පත් වෙන්නේ කොහොමද කියන එකක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ සතර මා භූතයා තුල සමාධි මට්ටම් හතරක් තියෙන බව. ඒ සමාධිය තුල කාය සමාධිය අපි සාකච්ඡා කරලා අවසන් කළා. ආස්වාස වෙන බව දැනගෙන සීයෙන් සිටින ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් සිටින භාවනා යෝගියාට මේ වේදනානු සමාධිය කොහොමද අවබෝධ වෙන්නේ ඒ සමාධිය මේ ආනාපාන සතිය තුළින් කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක පිළිබඳව තමයි අපගේ අවධානම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාස කරමින් සිටින භාවනා යෝගියාට ආස්වාස වෙන බව දැනගන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගන්නකොට Tamanට සිතවිල්ලක් පාළ වෙනවා ආස්වාසයේද මම දැනගත්තේ ප්‍රාස්වාසයේද මම දැනගත්තේ කියලා කල්පනා කරලා බලනකොට ඒ භාවනා යෝගියාට තේරෙනවා ආස්වාසය මා විසින් දැනගත්තේ නැහැ ප්‍රාස්වාසය මා විසින් දැනගත්තේ නැහැ ආස්වාස වෙන බව දැනගත්ත සිතයි දැනගත්තේ ප්‍රාශ්වාස වෙන බව දැනගත්ත සිතයි දැනගත්තේ. එහෙනම් තමාගේ ජීවිතය තුළ මේ ලෝකේ කිසිම දෙයක් තමන්ට දැනගන්න බෑ. දැනගත්ත බව දැනගත්ත සිතයි දැනගන්නේ. එතකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා එතකොට මේ ලෝකෙම මොකවත් බලලා නැද්ද? මේ ලෝකේ මොකවත් මං ශ්‍රවණය කළා නැද්ද? මේ ලෝකේ මොනවත් කතා කරලා නැද්ද? මම සතරමා භූතත් එක්ක මේ නාම රූපත් එක්ක චර්යාවක යෙදිලා නැද්ද? ගන්ධයක් ස්පර්ශ කරලා නැද්ද? මොකද්ද මා තුළ මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ ක්‍රියාත්මක වුණ විද්‍යාත්මක භාවය කියලා විදර්ශනාවෙන් ගවේෂණය කරනකොට මේ තාපසවරයාට තේරෙනවා මම මේ ලෝකේ කවදාවත් දැකලා නැහැ කිසිම දෙයක්. මම දකින්න දක්ෂ නැහැ. ඈට පේන්නේ නැහැ. ඒතුව ඈ විතර ගලවලා තිබ්බාම පේනවද කියලා ඇහුවාම එහෙම පේන්නේ නැහැ. එහෙනම් මේ ඈට පෙනුනේ කොහමද කියලා බැලුවාම මේ පේන බව දැනගත්ත නිසා තමයි පෙනුනේ. එහෙනම් මේ කන් වලට නිකන් ඇහෙන්නේ ඇයෙන බව දැනගත්ත නිසා තමයි ඒක හැයෙන්නේ. ගන්ධය ගත්තාම මේ ගඳ සුවඳ කියන ධර්මතාවය මේ මාසයට දැනෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ නාසයට යම්කිසි ගඳක් සුවඳක් ස්පර්ශ වෙනවා නම් ඒ ගඳ සුවඳ තමන්ගේ නාසයට දැනෙනවා නම් ඒ දැනෙන්නේ ගඳ දැනෙන බව දැනගත්ත සිතිවිල්ල මතයි. සුවඳ බව දැනගත්ත සිතිවිල්ල මතයි සුවඳ දැනගන්නේ. රස දැනගත්ත කොහොමද කියලා බලනකොට මේ රස දැනගත්තේ රස බව දැනගත්ත සිතිවිල්ල තුලින් ස්පර්ශය දැනගත්තේ ස්පර්ශය දැනගත්ත සිතිවිල්ල තුලින් දැන් මේ භාවනා යෝගියාට ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මේ අසකන දිවනාසය සමසිතේ අයිතිකාරයා මම කියලා මං හිතාගෙන හිටියා. මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල අසකන දිවනාසය සමසිත කියන ආයතන අයත් නිර්මාණය වෙලා මේක තුලින් නාම රූප සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරනවා මේවා තමයි මේ ඇයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ කියලා මම හිතාගෙන ගිය මෙච්චර කාලයක්. නමුත් මේ ඉන්ද්‍රියන් වලින් කටයුත්තක් කෙරෙන්නේ නැහැ. පේන බව දැනගත්ත සිතයි පේන්නේ. ඇයෙන බව දැනගත්ත සිතයි ඇයෙන්නේ. දැනෙන බව දැනගත්ත සිතයි දැනෙන්නේ. ඇඟෙන බව දැනගත්ත සිතයි ඇඟෙන්නේ. එහෙනම් මේක සිත මුල් කරගෙන වෙන කාර්යයක්. නම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල මේ ක්‍රියාදාමය මොනවද කියලා ගවේෂණය කරලා බලනකොට මේක විශාල වේදනාවක්. පස්සය වේදනාවක්, ස්පර්ශ වීම වේදනාවක්. එනම් මේ පෙනෙන බව දැනගත්ත සිත දැනගන්න වෑයම් කරනවා කියන්නේම වේදනාවක්. අපගේ ජීවිතවල අත්දැකීම් ඇති අපට අපි නොදන්න දෙයක් දැනගන්න ගියාම මොනතරම් වේසෙනවද අපි කියමු තවත් කෙනෙක් පිළිබඳ විස්තරයක් අපට දැනගන්න ඕනේ හැබැයි මේ විස්තරය අපි දන්නේ නැහැ ඒක දැනගන්න নানা ප්‍රකාර කරුණු විමසනකොට සොයා බලනකොට කාලයේ ශ්‍රමය ආයෝජනය කරනකොට අන්න වේදනාවක් ඇති වෙනවා එහෙනම් මේ ලෝකයේ මේ වේදනානු සමාධිය කියලා කියන එහෙම නැත්නම් වේදනා සමාධිය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ මේ දැනගත්ත සිත දැනගන්න ගිය නිසා. එහෙනම් මේ දැනගත්ත සිත දැන නොගැනීම තමයි මේ වේදනාවේ තියෙන මේ සමාධියට මුල් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ලෝකේ යමක් දැනගන්න ගියාම අපට වේදනාවක් ඇති වෙන බව අපි දැනගත්තා. ඒ වගේම තමයි අපි ශ්‍රවණය කරපු යම්කිසි ධර්මයක් තිබිලා ඒ ශ්‍රවණය කරපු දේ අපට හරියට ඇහුන් නැත්නම් ඒක හරියට හාගන්න අපි අපෝසත් වුණා නම් ඒක හාගන්න මොනතරම් වේසක් දරනවද ඒක මුලින්දලා ආගත්ත කට්ටියකින් අපි ගින් විමසනවා මේක මොකද්ද මේකේ යථාර්ථය කියන්න මට මේ ටික ඇවුන්න මේක පැහැදිලි කරන්න කියලා নানা ප්‍රකාර කැළඹිලි වලට භාජනය වෙනවා අපි ගොඩාක් දුකටපත් වෙනවා කොහොමරි මේ සිද්ධිය සම්පූර්ණයෙන් දැනගන්න ඕනේ කියන එක පිළිබඳව. එනම් මේ දැනගන්න උත්සාහ කිරීමම වේදනාව කියන එක දැන් අපි දැනගත්තා. ආස්වාස වෙන බව දැනගෙන 100න් සිටින ප්‍රාශ්වාස වෙන බව දැනගෙන සීයෙන් සිටින මේ තාපසවරයා කොහොමද මේ වේදනා සමාධිය දැනගන්නේ කියලා බැලුවාම එයා මේක දැනගෙන තමයි දැනගන්නේ. දැන් අපේ කකුලේ ධනිස් රිදෙනවායි කියලා අපි උදාහරණයක් ගමු. අපගේ ධනිස රිදෙනවායි කියන එක අපි දැනගන්නේ ධනිසෙන්ද එහෙම නැත්නම් ඒ දැනෙන බව දැනගත්ත සිතෙන්ද කියලා බැලුවොත් ධනිස් දෙක රිදෙනවා. රිදෙන බව දැනගත්තා. ඒ දැනගත්ත සිත තමයි ප්‍රත්‍යක්ෂ උනේ වේදනා සිතිවිල්ලක් වශයෙන්. එහෙනම් ධනිසේ තියෙන වේදනාව නෙමෙයි තියෙන ප්‍රශ්නය. ධනිසේ වේදනාව දැනගත්ත සිතේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් කොන්දේ අමාරුවක් අපට ඇති වෙනවා. භාවනා යෝගීව පැය ගණන් දවස් ගණන් ඉන්නකොට කොන්ද ටිකක් අමාරුයි. මේ කොන්දේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කොන්දේ වේදනාව නෙමෙයි දැනගත්තේ. කොන්දේ වේදනාවක් තියෙන බව දැනගත්ත සිතෙන් තමයි දැනගත්තේ කොන්දේ මේම ප්‍රශ්නයක් තියෙන බව. අද මේ ලෝකේ සමාජයක් ගත්තාම මේ සමාජය තුල ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හැම රටේම හැම ප්‍රදේශයේම හැම දිස්ත්‍රික්කයේම විවිධාකාර වූ සමාජයන් තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර වලින් වෙනස් වෙලා. ඒ හැමතැනම ප්‍රශ්න තියෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම සොයලා බලනකොට අපට පේනවා මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. භෞතික ප්‍රශ්න සහ මානසික ප්‍රශ්න. ඒ ප්‍රශ්න දෙකෙන් තොරව මේ ලෝකෙ මොකවත් ප්‍රශ්න නැහැ. එක්කෝ ප්‍රශ්නේ භෞතික එකක් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒක මානසික එකක් වෙන්න ඕනේ. නම් භෞතික මානසික කියන මේ ප්‍රශ්න දෙක මුල් කරගෙන බලනකොට අපට තේරෙනවා මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා මිස ඉබේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලෝකේ නාම රූප ධර්මයන් ඇති වෙලා නැති වෙලා යනවනම් ඉබේ ඇති වෙන ප්‍රශ්න ඉබේ නැති වෙන්න එපාය. එහෙනම් මේ ලෝකේ හැමදේම අනිත්‍යතාවයේ ධර්මය තුල පවතිනවනම් හැම සතරමා භූතයාම ඒක රාශි වෙනකොට ඒක නාමයක් රූපයක් වස්තුවක් බවට පත් වෙනවා. මේ ලෝකයේ භ්‍රමණය වෙන නිසා සෑම අණුවක්ම භ්‍රමණය වෙන නිසා ශේවීමක් ඇති වෙන නිසා මේවා වයසට යනවා, දි รา පත් වෙනවා, පරණ වෙනවා, ජීර්ණය වෙනවා. එහෙනම් මේ සෑම වස්තුවක්ම ඇති වුණා වාගෙම නැවත නැති වෙලා පොළොවටම පස් වෙලා යනවා. දූවිලි බවටපත් වෙනවා. එහෙනම් ප්‍රශ්න විතරක් මේ ලෝකේ තියෙන්න බෑනේ. එහෙනම් ඒක ජීර්ණ වෙලා යන්න එපාය. එහෙනම් මේ ලෝකයේ ඇති වෙන සෑම ප්‍රශ්නයක්ම තාම පවතිනවා කියලා කියන්නෙම ඒගොල්ලෝ ඒ ප්‍රශ්නේ විසඳෙන්න දෙන්නේ නැහැ. කාලය විසින් උත්තරේ දෙනවා ඒ උත්තරේ අනුමත කරන්නේ විසඳෙන ප්‍රශ්නෙට විසඳෙන්න ඉඩ අවකාශයක් දෙන්නේ නැහැ. ඒක මනසින් අල්ලාගෙන ඉන්නවා. එහෙනම් අද වර්තමාන සමාජයේ ගත්තාම ශාසනයේ ස්වාමින්වහන්සේලා අතර දීගේවල් වල තියෙන මේ ගී කට්ටිය හතර මොනාරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මේවා ගොඩාක් දුරට දැනගත්ත නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ආවල් ස්වාමින් වහන්සේ ටිකක් විනයෙන් අඩුයි වාගේ අන්න ප්‍රශ්නයක් ඇති වුණා. දැන් වේදනාවක් නෙමෙයි ඒක. ඒ ස්වාමින් වහන්සේ අදා ගන්න ඕනේ. ඒ ස්වාමින් වහන්සේට ආවාද අනුශාසනා කරන්න ඕනේ. ඒ ස්වාමින් වහන්සේට විනය පනවන්න ඕනේ. දඬුවම් කරන්න ඕනේ. නොඉක්මන භික්ෂුවක් ඒ නිසා නැරපන්න ඕනේ. දැන් මේ කැළඹිල්ල ඇති වෙලා තින්නේ ඇත්තටම විනයාඩු ස්වාමීන් වහන්සේටද සීලවත්ත ස්වාමීන් වහන්සේටද? ඇයි Taman සිල්වත්ත නිසානේ අනිත් අයගේ සීලය පේන්නේ? එහෙනම් අනිත් අයගේ සීලය පේනකොට ඒක හදන්න ගිහිල්ලා දඬුවම් කරන්න ගිහිල්ලා ඒක විවේචනයටපත් කරන්න ගිහිල්ලා පීඩණයටපත් කරන්න දඬුවම් කරන්න ගිහිල්ලා දැන් Tamanගේ සීලයට මොනවද වෙලා තින්නේ? ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. එහෙනම් තමන්ගේ සීලය අපිරිසිදු වෙනවා. තමන්ගේ සීලය පසුබට වෙනවා, පසුබහිනවා. තමන් දෙයක් දැනගත්තාම ඒ වගේ තමයි ලෝකෝත්තර කාරණාවක් දැනගත්තාම මේ සීලය ඉදිරියට යනවා. එහෙම නැත්නම් සංවර්ධනය වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කුසලස්ස උපසම්පදා කියන දේශනාව මිසක් අකුසලස්ස උපසම්පදා කියලා කවදාවත් දේශනා කරන්නේ ඇයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා අකුසල කර්ම උත්පාදනය කෙරුවොත් ඒගොල්ලෝ ලෞකික ජීවිතේ වඩ වඩා ඇලෙනවා. මේ නාම රූපත් එක්ක තියෙන බැඳීමත් එක්ක මේ සසරේ දුක් විඳින්න නැවත නැවත ඉපදෙනවා. සසරෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ මේ ලෝකේ. අකුසලයේ කියලා කියන්නේ මොකද්ද? දුකට හේතුව. කුසලයේ කියලා කියන්නේ මොකද්ද? විමුක්තියට හේතු. එහෙම නැත්නම් නිවනට අදාළ කටයුතු. එහෙනම් අපගේ ජීවිතවල අපි කුසලයේ උත්පාදනය කරනවා නම් තම තමන්ගේ සීලය තම තමන් විසින් සංවර්ධනය කරගෙන ඉදිරියට යනවා මිසක් තවත් කෙනෙකුගේ සීලය පිළිබඳ හොයන්න ගවේෂණය කරන්න ගියාම තමන්ගේ සීලය සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙලා තමන්ගේ භික්ෂුත්වය නැති වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ගිහි ජීවිතවල ගත්තාමත් ඒ පින්වතුන්ට තියෙන්නේ ওই ප්‍රශ්නෙමයි. තමන්ගේ ආමිනේ ගැන ඕනුවට වඩා හොයන්න ගියාම තමන්ගේ ස්වාම පුරුෂයා ගැන ඕනුවට වඩා හොයන්න ගියාම නැති දේවල් දැනගත්තාම දැන් ප්‍රශ්නයක් නෙමෙයිද මේක දැනගන්න කලින් ප්‍රශ්නයක් තිබුණ නැහැ හොඳට සන්තෝෂයෙන් hina වෙලා කතා බහ කළා මෛත්‍රිය තිබුණා කරුණාව තිබුණා දයාව තිබුණා දැන් මොකවත් නැහැ අර විරුද්ධවාදී අධියා බලනවා වාදී නම් රවණවා කිසිම එකමුතුකමක් නැහැ සතුට සාමය ප්‍රීතිය ඉගිලිලා ගිහිල්ලා පක්ෂියෙක් වාගේ එහෙනම් මේක තපස්වරයාගේ ජීවිතෙත් මේක වෙන්න පුළුවන් එහෙනම් තපස්වරයා ඇස් දෙක පියාගෙන පරියන්කෙන් උජුම් කායෙන් වැඩඳලා ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් දැනගෙන සියෙන් ඉන්නකොට මේ භාවනා යෝගියා දැනගන්නවා ප්‍රශ්නයක් මෙතන තියෙනවා මොකද්ද මේ ආස්වාස වෙන බව දැනගන්න දැනගන්න දැනගන්න වෑයම් කරනකොට දැනගන්න පුළුවන් වෙයිද මේක අමතක වෙයිද සිත වෙන අරමුණක යයිද මේ කැළඹිල්ල දැන් එයාට ලොකු කරදරයක් අපි කියන ඉසරුදාවක් කියලා එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ දුක ඇති උනේ කොහමද? මේ වේදනාව ඇති උනේ කොහමද? මේකට හේතුව තමයි මම මේ කෙරෙන දේ කෙරෙන්න අරින්න නැතුව මම මේක නඩත්තු කරන්න කරන්න හදනවා. ආස්වාස ප්‍රාස්වාස අපි ඉපදිච්ච දවසේ ඉඳලාම අපි කළේ නැහනේ. ඒකට කෙරෙන්න අරියා. එහෙනම් ආස්වාස වෙන බව අපි දන්නෙත් නැහැ. ප්‍රාශ්වාස වෙන බව දන්නේත් නැහැ. ඒ වාට ස්වයංක්‍රීව අපි සිද්ධ වෙන්න ඇරලා අපේ පාඩුව අපි වැඩක් බලාගත්තා. දැනුත් අපි ඒකමයි කරන්නේ අපේ පාඩුවේ වැඩක් බලා ගන්නවා මොනවද? ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා. ඒ ක්‍රියාවලිය ඒම සිද්ධ වෙච්චාදෙන් අපි ඒක වෙන බව අපේ වැඩක් බලා ගන්නවා. 100 විතරක් අපි කර ගන්නවා. එහෙනම් මේ ආනාපාන සතිය තුල ඇත්තටම කරන්න මොකවත් නැහැ. කරන්න ගියොත් මේක පැටලෙනවා. උවමනාවෙන් ආස්වාසයි උවමනාවෙන් ප්‍රාස්වාසයි කරගෙන පාර ගියොත් ඇත්තටම කියනවා එක වාහනයකට ඇප් වෙනවා නැත්නම් ලයිට් කණුවකට ගහකටකින් ඇප් වෙනවා. ඇයි සීය එක මොහොතක එක අරමුණකනේ තියෙන්න පුළුවන්. සිතට අරමුණ දෙකක ඉන්න බෑ. භාවනා යෝගී කෙනෙක් භාවනාවේ ඉන්නකොට එයාගේ සිත දියුවයි කියලා කියනවා. අරමුණේ වෙනස් වුණායි කියනවා. ඇත්ත. නමුත් එයා ඒක අරමුණක තමයි ඉඳලා තින්නේ. හේතුව මේ සිතට එක මොහතක අරමුණු දෙකක ඉන්න බෑ. ඒ තරමට මේ සිත දක්ෂ නැහැ. මේ සිත වෙල ගැන මතක් කරනවා නම් වෙලේ තමයි ඉන්නේ. එයා ඒ අරමුණේ තමයි ඉන්නේ. ගේ ගැන කල්පනා කරනවා නම් gedermai ඉන්නේ. එහෙනම් යම්කිසි ධර්මකාරණාවක් මෙනෙහි කළොත් ඒ ධර්මකාරණාව මත පවතිනවා මිසක් ධර්මදේශනා දෙකක් මෙනෙහි කරන්න බෑ. එහෙනම් මේ සිත එක අරමුණක පවතිනවා නම් අපට තියෙන්නේ ඒ අරමුණ චිත්තානුපස්සනාව කරන එකනේ. එහෙනම් අපට කවදාවත් මේ සිතත් එක්ක මොකවත් කරන්න දෙයක් නෑ වෙන බව දැනගන්න තියෙන්නේ. අපගේ ජීවිතවල අපට ඕනතරම් අත්දැකීම් තියෙනවා. අපි හැමදාම පුරුදු වෙලා තියෙන්නේ ඒ සිත අපට ඕන විදියට මෙතන තියාගන්න, නඩත්තු කරන්න, ඉර කරන්න. සිත කියන්නේ පුංචි පරමාණු වලටත් වඩා පුංචි අංශුවක්. ඒ සිතට උදාහරණයක් දෙනවා නම් ඒ වසුපැටියෙකුගේ රෝමයක් ගලවලා ඒක කෝටියකට විතර ඩබලි කරලා ඒකෙන් ඈත පේන්නේ නැති අංශුවක් අරගෙන ඒක නැවත ලක්ෂයකට විතර පොඩි කෙරුවාම ඒක තමයි අපේ විඥානයේ තරම. ඒ විඥානයේ භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනකොට විසිරෙන තරංගයට අපි සිතිවිලි කියලා කියනවා. එක එක ඒවා ඉතින්නේ ඒ ඇතිවන තරංග. එනම් මේ විඥාණය මේ මා පොළව භ්‍රමණය වෙන නිසා ඒ කම්පණයට මේ සෛල මේකක්ම භ්‍රමණය වෙන නිසා කම්පණයට මේකත් භ්‍රමණය වෙනවා. එහෙනම් මේක අවබෝධයෙන් දැක්කොත් නිවෙනවා. අනවබෝධයෙන් පොරබැද්දොත් මේක කැළඹිලා විසිරෙනවා. මේ පුංචි මූලධර්මයේ තේරුම් ගන්න බැරුව අපි මේ සිත එක තැනක තියන්න මේ විදිහට ඉඳයි කියලා තියලා පොර බදලා අල්ලලා මිරිකනවා මිරිකනම මොතෙම කම්පණය වැඩි වෙලා පීඩණය වැඩි වෙලා මේ සිත ඒකං චරං දුරං ගමං මේක එක සෙනෙට ඕනම දුරකමට විසිරලා යනවා මෙයාට එකතැන ඉන්නම බැරුව යනවා මේක මේ සිතට විතරක් නෙමෙයි මේ කයටත් තියෙන එක ප්‍රශ්නයක් දැන් ගීගෙදරදී අපි කාටරි කෙනෙකුට නිතරම පීඩනය දුන්නත් මොකද වෙන්නේ දරුවෙක්ව අපේ ඥාතියෙක්ව සහෝදරයෙක්ව වහාම ගෙදරින් පලා යනවා එයාට ඒක ඌලගෙන ඉන්න බෑ. පීඩනේ වැඩි. අපි ආට දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සැලකුවාම එයා ජීවිත කාලෙම අපෙත් එක්ක ඉන්නවා. එයාට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමයි ශාසනයේ යම්කිසි භික්ෂුවකට සියලු දෙනාම එකතු වෙලා මේ වෙලාවට නැතිකින්න මේක කරන්න අරක කරන්න කියලා নানা ප්‍රකාර නීති රීති දාලා කම්පන පීඩන දුන්නොත් එකපාරට උන්වංශ අතුරුදාම් වෙලා. ඇයි උන්වංශ ස්ථානෙන් ගිහිල්ලා? එහෙනම් මේ පීඩනය කියන එක මෙච්චර වපයක් විතර උස තියෙන මේ කයට ඔරොත්තු දෙන්නේ නැත්තම් මේ කයට මේක ඌලාගෙන ඉන්න බැරි නම් මේ සියොම් පුංචි අණුව කොහමද ඌලාගෙන ඉන්න මෙයා විසිරෙනවනේ එහෙනම් මේ විසිරෙන ස්වභාවය නිසා අසුරවන්න තියෙන අවකාශය අඩු වෙනවා ඉස්සෙල්ලාම භාවනා යෝගී කල්පනා කරන්න ඕනේ මගේ සිත විසිරවන්න ඕනේද අසුරවන්න ඕනේද අසුරවන්න ඕනේ නම් ඒක විසිරුවන කටයුතු නවත්තන්න ඕනේ. එනම් පීඩන ඇති වෙන අවස්ථා අවම කරන්න ඕනේ. ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන භාවනාවේ ඉන්න මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ දැනගන්න යන හැම මොහොතෙම මට දුකක් ඇති වෙනවා. ඇයි මම මේක දැනගත්තේ කියලා මම ජීවිත කාලෙම විඳවනවා. අසුවලා ගැන මොකවත් දැනගෙන හිටියේ නෑ. හොඳට මට කතා කරන්න පුළුවන්. හොඳට ගනුදෙනු කරන්න පුළුවන්කම තිබුණා. දැන් අසුවලාගේ ආවල් වැරදි මන් දන්නවා. දැන් ඒ වැරදිත් එක්ක මම කතා කරනකොට වචනවල ටිකක් සැරගතියක් පේනවා. පීඩනයක් පේනවා. අකමැත්තක් පේනවා. අන්න එයාට දැන් වේදනාව දැනෙනවා. එහෙනම් මේ ලෝකයේ හැම තිස්සෙම යම්කිසි ජීවියෙක් වේදනාවටපත් වෙනවා නම් අපි වේදනාවක් විඳවනවා නම් ඒකට ප්‍රධාන හේතුව වේදනාව දැනගත් එක. දැන් වේදනා සමාධියේ පළවෙනි පියවර අපි දන්නවා. වේදනාව ඇති වෙන්නේ වේදනාව දැනගන්න ගියාම අන්න ඒ බලාපොරොත්තුව මේ වේදනා සමාධියටපත් වෙන්න කැමැති තාපසවරයා ඉස්සෙල්ලාම කරන පියවර තමයි මේ කයේ වේදනා තියෙන තැන් ඔයන එක නවත්තනවා. දැන් අපේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා ඊයේ ධනිස්කයක්ම ආවා. මේ ධනිස්කයක්ම අද එනවද දන්නේ නැහැ. අද මේ කීයේ විතර වෙනකොට මේ කැක්කම පටන් ගන්නේ දන්නේ කියලා ඒ කැක්කම කෙරේ අවධානය බලාගෙන ඉන්නවා. එතකොට දැන් වේදනාව දැනගන්නවනේ. එතකොට යට කවදාවත් වේදනා සමාධියේ ඉන්න බෑ. එයාට ඉන්න පුළුවන් වේදනානුපස්සනාවේ. වේදනාව දිහා බලාගෙන ඒක විඳව විඳව ඉන්න පුළුවන්. එහෙනම් මේ වේදනානුපස්සනාව තුළින් අවබෝධ වෙන්නේ මොනවද මේ වේදනා සමාධිය? සතර සතිපට්ඨානීය තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරනකොට ඒකේ තියෙන එක ગાථා පුංචි පාඩයක් තමයි නිවනට ඒකායන මග්ගෝ නිවනට තියෙන එකම මාර්ගය මේ සතර සටිපට්ඨානයෙන් දොරව මේ ලෝක සත්‍යයට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. රාත් බෝධියටපත් වෙච්ච සෑම උත්තමයන් වහන්සේ නමක්ම මේ සතර සටිපට්ඨානයෙන් තමයි ගියෙන් තියෙන්නේ. දිට්ටි දිට්ටි මැත්තේ ශ්‍රෝත සෝත මැත්තේ පස්ස පස්ස මැත්තේ කියලා කියනවනම් මේ දැනෙන දේ, ඇඟෙන දේ, පේන දේ ඇයෙන දේ දිහා බලාගෙන හිටපු දාරුකීරිය මහරහතන් වහන්සේ මොනවද ස්පර්ශ කළේ ධර්මය කියලා බලනකොට උන්වහන්සේ සතර සතිපට්ඨාන ස්පර්ශ කළා. මේ චිත්තානපසනාව මේ ආයතන අයතුලින් කර්ම ගොඩනගෙනවා. ඒ කර්ම එකකටවත් උන්වහන්සේ ඇලෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේදය ප්‍රත්‍යක්ෂ කළා. ආයතන හයෙන් නේද කර්මය ගොඩනගන්නේ. කුසල් ඇති වෙන්නේ, අකුසල ඇති වෙන්නේ, පව්පින් ඇති වෙන්නේ ආයතන අයෙන්නේ. ආයතනයක් මුල් වෙන්නේ නැතුව කර්මයක් හදපු කෙනෙක් මේ ලෝකේ නෑනේ. බලන්න, ආන්න, කියන්න, කරන්න, ඉතන්න මොනවරි එකකට මේ ආයතන අයෙන් එකක් ඕනේ. එහෙනම් සලායතන මුල් වෙලා කර්ම ඇදෙනවා නම් ඒ කර්ම මුල් වෙලා උත්පත්තියක් ඇදෙනවා නම් ජාති ජරා භව දුක්ඛ ඇදෙනවා නම් එහෙනම් මේ ආයතන අය හදන එක නේද සතර සටිපට්ඨානය. ආයතන අය කයට අනුව බලනවා. ආයතන අය වේදනාවට අනුව බලනවා. ආයතන අය ධර්මානුකූලව බලනවා. ආයතන අය සිතට අනුව බලනවා. දැන් මේ ආයතන අයින් කරලා සතර සතිපට්ඨානයක් වඩන්නේ කොහටද කාටද එහෙම එකක් නැහැනේ එහෙනම් මේ ඒකායන මග්ගෝ කියන මේ සතර සතිපට්ඨානය කෙටියෙන් හරි සම්පූර්ණ කරලා මිසක් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ වේදනානුපස්සනාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන උත්තරීතර ධර්මය තමයි මේ කයේ තියෙන වේදනාව සමාධි වෙන්නේ නැතුව චිත්ත සමාධියට යන්න බෑ. අතරවෙනි සමාධිය චිත්ත සමාධිය චිත්ත සමාධියට යන්න මේක ක්‍රම ක්‍රමයෙන් නිවාගෙන යන්න ඕනේ. ඉස්සෙල්ලාම දැන් කය එක ඉරියව්වක ඉන්න බැරි නම් එයා කලබල වෙලා නිතරම ඒටමෙට දුවනවා නම් සංසුම් භාවයක් කියන නාමයක් යගේ කයේ නැත්තම් චිත්ත සමාධිය කියන එක වීලුවක් වෙනවනේ චිත්ත සමාධිය වෙන්න ඉස්සලා කය සමාධි වෙලා ඉන්න පාය එහෙනම් අපි කියනවා කෙනෙකුට භාවනා යෝගිව ඉන්න ආවම එයා කලබල නම් භාවනා කරන්න කලින් සතියක් විතර ඉස්සලා සංසුම්ව ඉන්න පුරුදු වෙන්න ගාක් ගලක් වාගේ එක තැන ඉන්න පුරුදු වෙන්න පස්සේ භාවනා කරන්න පුළුවන්. ඇයි විනාඩි 5ක් එක තැනක ඉන්න බැරි නම් එයාව භාවනාවේ තියන්න පුළුවන් කමක් නැහැ. භාවනාව එයාට ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා කියන මේ ධර්මතාවයන් මේ බබයක් විතර උස තියෙන කය තුළින් සම්පූර්ණත්වයට පත් කරන්න ඒ තථාගතයන් වහන්සේ මේ ධර්මය මනාකොට සකසරුවම් කළා. ස්වාකාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ විසින් මනාකොට සකසරුවම් කරලා දේශනා කරන ලද්දා. උන්වහන්සේ දන්නවා මේකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරක් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම පඨවිය සමාධියටපත් කරවන්න ඕනේ. ඊට උඩින් තියෙන ඝන වායු ඝන තරලය තමයි ආපෝ තරලය ඒක සමාධියටපත් කරන්න ඕනේ ඊට උඩින් තියෙන වායුව ඒකත් සමාධියටපත් කරන්න ඕනේ ඊට උඩින් තියෙන තේජෝ අන්තිම ධාතුව ඒකත් සමාධියටපත් කරන්න ඕනේ නම් මේ සතරමා භූතය මේ මා පොළවේ ඇදිලා තියෙන ක්‍රමය කොහමද ඉස්සෙල්ලාම මේ මා පොළවේ තියෙන පස් පස් තට්ටුවට උඩින් මොනවද තියෙන්නේ වතුර වතුරට උඩින් මොනවද තියෙන්නේ වාතය උලඟ මේ වාතයට උඩින් තියෙන ආලෝකය අන්න මේ ක්‍රමයටනේ මේ කයත් ඇදිලා තියෙන්නේ එහෙනම් මේ ලෝකයේ ඇදිලා තියෙන ක්‍රමයට මේ කය කියන මේ බඹයක් විතර උස තියෙන ලෝකයේ ඇදිලා තියෙන ක්‍රමයට මේක පියවරෙන් පියවරට සමාදි කරන්න ඕනේ චිත්ත සමාධියක ඉන්න උත්තමයන් වහන්සේලා නමක් ළඟට ගිහිල්ලා ඔබ වහන්සේ කාය සමාධියේම ඉන්නවද කියලා වුණා උන්වහන්සේ දිනා යනවා. චිත්ත සමාධියේ ඉන්නේ කොහමද කාය සමාධියේ ඉන්නේ නැතුව? වේදනාවක් උන්වහන්සේට දැනෙන්නේ සිත සමාධි වුණාම ධර්මකාරණාවක් පාළ වෙන්නේ එහෙනම් මේ අතරම එකට වෙනවා. හැබැයි එකින් එකට පියවරෙන් පියවරට යන්න ඕනේ. මේ සිත ක්‍රියාත්මක වෙන මට්ටම් අතරක් තියෙනවා. විද්‍යාත්මකව ගත්තාම ඒකට නම් අතරක් දීලා තියෙනවා. පළවෙනි මට්ටම තමයි මේ සිත ක්‍රියාත්මක වෙනවා බීටා මට්ටමේ. දෙවෙනි මට්ටම තමයි ඇල්ෆා මට්ටම. තුන්වෙනි මට්ටම තීටා මට්ටම. හතරවෙනි මට්ටම ඩෙල්ටා. එහෙනම් මේ සිතට ක්‍රියාත්මක වෙන මට්ටම් අතරක් තියෙනවා. එහෙනම් මේ මේ මට්ටම් වලට ගනුදෙනු කරන චෛතසික ප්‍රමාණයන් වල ගණනකුත් තියෙනවා. එහෙනම් ඩෙල්ටා වලදී මේ සිත බිඳුවට යනවා. චෛතසිකයක් මොකවත් නැහැ. හැබැයි බීජ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා නම් තප්පරයට සිතවිලි 40ක් විතර ඉපදෙනවායි කියලා විද්‍යාඥයෝ කියනවා. එහෙනම් මේ කැළඹිච්ච ස්වභාවය තුළ ලෝභ දේශ මොහ රාග ඇති වෙච්ච සලායතන අයේම දොරවල් ඇරලා නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට අපට මේ සමාධියක් ගැන හිතන්න පුළුවන් කමක් නැහැ. අපිවත් අපට අමතක වෙනවා. අපි මොනවද කරන්නේ මොනවද කියන්නේ කියන එක කෙරේ 100ක් නැහැ අපට. ඉන තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ලෝකයේ සත්වයේ සීලය සමාධි කරවලා ප්‍රඥාවට යවන්න නම් මේ සිත නිවල දාන්න නම් මේ කය ඇදිලා තියෙන ක්‍රම හතරෙන් පියවරෙන් පියවරට මේක නිවන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ කායේ කායානුපස්සී විහෙරති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කය කයට අනුව බලලා කයේ තියෙන ක්‍රමවේදය අවබෝධ කරගෙන මේ කයේ තියෙන චර්යාව අවබෝධ කරගෙන කය නිවල දානවා. කයේ කටයුතු ඔක්කොම නතර කරලා දානවා කාය සමාධිය. එහෙනම් මේ කය නිවලා එක තැනක ඉන්නකොට දැන් කැක්කුම එනවා, ඉරි වැටෙනවා, රිදෙනවා, කකියනවා, නැකිටින්න හිතෙනවා, යන්න හිතෙනවා. දැන් මේවට කියන්නේ වේදනා. දැන් ඊළඟ ප්‍රශ්නෙත් ඇති වුණානේ. දැන් කය සමාධියටපත් උනායි කියලා ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්නේ තාම තියෙනවා. බීටා වලින් ඇල්ෆා වලට සිත ආවයි කියලා ප්‍රශ්නේ විසඳිලාද නැහැ. තාම සිතවිලි තියෙනවා. අවමෙන් තියෙනවා. එහෙනම් নানা ප්‍රකාර වැඩ රාජකාරී වලින් ඇතිවෙනා වේදනාවක් මෙතන නැතිව තිබුණට මේ සිත තුළ තාම දැනගැනීමේ වේදනාව තියෙනවා. අසවල් දැන මේම ප්‍රශ්නයක් තියෙනවා. අසවල් දැන ඇඟිලි තුනක් ඉරි වැටිලා. මේම දැනගන්නවා. දැනගන්න එකද ප්‍රශ්නයක්. එහෙනම් මේ වේදනාව දැනගන්න එක කොහොමද නවත්තන්නේ කියලා බලනකොට මේ වේදනාවට සිත තියලා සිත නිවනවා. දැන් බලන්න චෛතසික 20ක් ඉපදෙන කෙනෙකුට ප්‍රශ්න 20ක් තියෙනවනේ. ඇයි ඒ සෑම චෛතසිකයකම ප්‍රශ්නයක් තියෙනවා. පොළට යන්න ඕනේ, වෙලට යන්න ඕනේ, කඩේ යන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, පොතක් තියෙන එක බලන්න ඕනේ, ආවල් පොතක් පුස්තකාලෙන් ගත්ත එක දෙන්න ඕනේ. සෙරප්පුව කැඩිලා ඒක මා ගන්න යන්න ඕනේ මේ විදිහට යට චෛතසික 20ක් තියෙනවා. දැන් මේ චෛතසික 20න් මේ සිත පොට්ටක් සමාධියට ලං වෙලා චෛතසික පහක් අඩු වෙනවා. දැන් චෛතසික පහක් අඩු වුණාද ප්‍රශ්න පහක් අඩු වුණාද? ප්‍රශ්න පහක් අඩු වුණා. එහෙනම් වේදනා මට්ටම් වේදනා පහක් එයාට අඩු වුණා. නැවත එයා සිත ටිකක් තවත් චෛතසික පාකින් අඩු කරනකොට තවත් වේදනාව දැනගත්ත චෛතසික පාක් අඩු වුණා. එනම් මේ වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ චෛතසිකය අමතක කිරීම. එහෙම නැත්නම් මේ චෛතසිකයෙන් නිදහස් වීම. සිත නිවීම කියලා කිව්වොත් වඩාත්ම නිවැරදියි. එහෙනම් මේ භාවනා යෝගියා රිදෙන බව දැනගත්ත වෙලේ එයා වේදනානුපස්සනාව වේදනාව දියා බලාගෙන ඉන්න භාවනාවට සමවැදිලා අනේ මට රිදෙනවා රිදෙනවා රිදෙනවා කියලා බලාගෙන ඉන්න තාක්කල් මේ වේදනාවෙන් කවදාවත් එයාට විමුක්තියක් නිදහසක් ලැබෙන්නේ නැහැ. සෑම මොහොතක් තුලම එයා මේ වේදනාව දිහා බලාගෙන දුක් වෙනවා. එයාට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දක්ෂ භාවනා යෝගියා දැනගන්නවා මේක දැනගෙන ඉන්න තාක්කල් මේ වේදනාව ඉවර වෙන්නේ නැහැ. එන්න එන්න වැඩි වෙනවා. වේදනාවක් අටගත්තාම වැඩි වෙනවනේ. දැන් සිතේ වෛරයක් ඇති වුනාම ඒක මෛත්‍රිය නිවල දැම්මේ නැත්නම් ඒක මරණයට ප්‍රාණඝාත වෙනකම් යනවනේ. පුංචි යමනාපයක් ඇති වෙලා අපට දික්කසාද වෙනකම් ගියේ නඩු ඕනතරම් අපි ආලා තියෙනවා. දායකයෝ දායකාවන් එක ප්‍රශ්න ඇති වෙලා තියෙන පොඩි ප්‍රශ්නයක්. පුංචි චේතනාවක් මහා පරිමාණ ප්‍රශ්නය ඇති වෙලා ඒගොල්ලන්ට ඒක විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. පුංචි පුංචි විනය කර්ම නිසා ඒවත් එක්ක තියෙන ප්‍රශ්න අනේ කමන්නේ මේ වතුර ටිකනේ දෙන්නකෝ අලලා දාන හරි ඇල්ලුවා ප්‍රශ්න ඉවරයි. ඒ මහලන්නේ ඒ මැලුවත් ප්‍රශ්න ඉවර වෙනවනේ ප්‍රශ්න ඉවර කරන්න කැමති නෑ. මේ වතුර තිබ්බේ කවුද? ඇයි මේ කලන්න නැතුව ගියේ? විනයට පටහැනි වුණේ කවුද? මේ භික්ෂුවට දඬුවම් කරන්න ඕන කියලා මේක සාකච්ඡා කරලා තර්ක කරලා වාද විවාද කරලා එකට එක තර්ක වලට ගිහිල්ලා ද්වේෂය ඇති වෙලා දැන් විශාල ප්‍රශ්නයක් ධර්මදර ස්වාමින් වහන්සේලා විනයදර ස්වාමින් වහන්සේලාත් අතර. භාග්‍යතුන් වහන්සේටත් මේක පාඩ ගන්න බෑ. ඇයි මේ පුංචි වතුර පොඩට වැවේ මෙච්චර වතුර තියෙනවා. ගඟවල් වල ඇලවල් වල මෙච්චර වතුර තියෙනවා. ආකාශයේ වයින්කොට හැමතැනම තෙමෙනවා මේ මෙච්චර වතුර තියෙද්දි මේ භාග්‍යතුන් පුංචි වතුර පොඩකට බලන්න කොච්චරනම් ප්‍රශ්නයක් ඇති වෙලා පාර්ලි වණයට භාග්‍යතුන් වහන්සේ වැඩියද කියලා. එහෙනම් මේ චෛතසිකවල පවතින දැනගැනීමේ චෛතසිකය තමයි මේ වේදනාවට තියෙන මූලික ප්‍රශ්නය. අපට යම්කිසි කෙනෙක් එක්ක අමනාපයක් පේනවා මේ චෛතසිකයෙන් පල්ලයට සිට නිවල බලන්න ඒ වේදනාව ඒ වෛරය අතුරුදාම් වෙනවා. යම්කිසි කෙනෙක් දිහා අපට අපෑදීමක් තියෙනවා නම් ඒ අපෑදීමේ චෛතසිකයේ දැනගෙන තියෙන තාකල් ඒ ප්‍රශ්නේ තියෙනවා ඒ මට්ටමින් ඒ චෛතසිකයේ නිවල බලන්න ඒ අමනාපය අතුරුදාන් වෙනවා එහෙනම් මේ ලෝකයේ තියෙන ප්‍රශ්න හැම එකක්ම චෛතසිකයක් මත තීරණය වෙච්ච එකක් සෑම චෛතසිකයක්ම අපේ වේදනාවක් තීරණය කරනවා නැගිටලා යන්න ඉතනකොට දැන් මේ කය ඔසවන්න එපාය. ඇවිදවන්න එපාය. ඒ අරමුණට යොමු කරන්න එපාය. අන්න වේදනාවක්. මම ඒම කරන්නේ මම මේ විදිහටම ඉන්නවා. පුළුවන් නම් වෙනස් කරලා බලන්න. මම වෙනස් වෙන්නේ මගේ කය කිසිම කෙනෙකුට හදන්න බෑ. මං හදවන්න දෙන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ චෛතසිකයත් යට වේදනාවක් නේ. එක්තැන් වෙලා ඉන්න එක විශාල කම්පනයක් නේ. දුකක් නේ. එහෙනම් මේ ලෝකයේ සෑම චෛතසිකයක් තුළම වේදනාවක් තියෙන බව ආස්වාස කරන බව ප්‍රාස්වාස කරන බව දැනගෙන ඉන්න තාපසතුමා ප්‍රත්‍යක්ෂ කරනවා සෑම සිතවිල්ලක් තුළම වේදනාවක් පවතින බව. එයා කල්පනා කරනවා මේ චෛතසිකයන් තුළ වේදනාවක් පවතින්නේ කොහමද? ඇයි චේතනා වික්කවේ කම්මං වදාමි සෑම චේතනාවක්ම කර්මයක් නම් කර්මය කියලා කියන්නේ දුකක් නේ. කුසල කර්මයක් හෝ වේවා අකුසල කර්මයක් හෝ වේවා ඒ කුසල අකුසල කියන කර්ම දෙකක්ම විඳවන්න එපාය. බත් නැති කෙනා බඩගින්නෙන් දුක් විඳිනවා. බත් තියෙන කෙනා කාලා ජීර්ණය කරගන්න බැරුව දුක් වෙනවා. දෙන්නටම ප්‍රශ්න දෙකක් තියෙනවා. අරයටත් බඩේ කැක්කුම මෙයාටත් බඩේ කැක්කුම. එයාට බත් නැති නිසා බඩේ කැක්කුම. මෙයාට බත් වැඩිපුර කාපු නිසා බඩේ කැක්කුම. දෙන්නම එකම මානසිකත්වයෙන් ඉන්නේ. එහෙනම් මේ සෑම චෛතසිකයක්ම කර්මයකට මුල නම් කර්මයක් නිර්මාණය කරනවා නම් කර්මය ඇති කරන්න දක්ෂ නම් දැන් මේ චෛතසික පවතිනවා කියන්නේ මොනවද? වේදනා පවතිනවා කියන එක නේද? එහෙනම් සිතෙනවා කියලා කියන්නෙම එයා වේදනාව එකතු කරනවා. ඉතන්න උත්සාහ කරනවා කියලා කියන්නේ වේදනාව ගොඩගා ගන්න උත්සාහ කරනවා. තවත් ඒවල් දැනගන්න අදනවා තවත් ඒවල් දැනගන්න උත්සාහ කරනවා කට්ටියගේ දේවල් ඔයමින් සිටිනවා කියලා කියන්නෙම එයා වේදනාව තමන්ගේ ඉස මතට ගිනි අඟුරු වාගේ වැඩි කරනවා සබ්බේ සංඛාරා දුක්ඛ සෑම සංස්කාරයක්ම දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිසා සමහර සංස්කාර විතරක් දුකයි කියලා දේශනා කළේ නැහැ. ඇයි තථාගතයන් වහන්සේ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධ කළා මේ සෑම සංස්කාරයක් තුළම දුකයි. දෙමව්පියෙකුට දරුවෙක් නැහැ හරි දුකයි. බලන්න අපට දරුවෙක් නැහැ. අපගේ විවාහ ජීවිතයේ අසාර්ථකයි දුකයි. දැන් දරුවෙක් හම්බුනාම සන්තෝෂද නැහැනේ ඒකත් දුකයිනේ. ඇයි මේ දරුවා උසමාත් කරන්න එපාය. කන්න බොන්න දීලා උගන්වන්න එපාය. යාපත් පුරවැසිය කරන්න එපා. දැන් මේක රාදවල් දෙකේම කල්පනා කරනවා, උස්සාගෙනකින් ගන්නනවා, වාඩි කරනවා, බේත් දෙනවා, නලවනවා. දැන් මේක ඊට වඩා දුකයිනේ. දැන් යාපත් පුරවැසිය කරාට පස්සේ යාට ජීවත් වෙන්න හැමදේම උගන්වුවාට පස්සේ දැන් එයා ජීවත් වෙනවනේ තනියෙන්. දැන් අපිව බලන් දෙන්නේ නැහැ, සලකන්නේ නැහැ. අම්මා තාත්තා ගැන සැපද කොයන්නේ. දැන් මේක සන්තෝෂද නැන්නේ. මේකත් දුකයිනේ. එහෙනම් මේ ලෝකේ සෑම සංස්කාර ධර්මයක්ම දුකයි කිනක තථාගතයන් වහන්සේ ස්පර්ශ කළා. එහෙනම් ඒ වාග්යතු හරියතු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව අපගේ චෛතසික හැම එකක්ම දුකයි කියන එක අපි ස්ථීර වශයෙන්ම දැනගත්තා. එහෙනම් මේ චෛතසික ඇති වෙන තාක්කල්, චෛතසික පවතින තාක්කල් මේ ලෝක සත්වයාට දුක්ඛ සමාධිය කවදාවත් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක මේ චෛතසිකයේ නිවන්න නිවන්න අන්න ඒ චෛතසික වල තියෙන දුක අතුරුදාම් වෙනවා. එතකොට මේ චෛතසික අඩු වෙනකොට වේදනාවල් අපට දැනගන්න පුළුවන් කමක් නැහැ. චෛතසිකවල ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට ඒ චෛතසිකවල වල තැම්පත් වෙලා තියෙන දුක ක්‍රමක්‍රමයෙන් අමතක වෙලා යනවා. එහෙම නැත්නම් අත්හැරෙනවා. එහෙනම් අපගේ ජීවිතවල අපි මේ වේදනා සමාධියට සමවදින්න ඕනේ නම් ඉස්සෙල්ලාම කරන්න තියෙන දේ කාය සමාධිය හදනවා කය සංවර කරලා කය නිවල දානවා පසුව නිවිච්ච කය තුල ඇතිවෙනා වූ වේදනාවන් තියෙනවා ඒ වේදනානුපස්සනාවට සමවැදිලා ඒ වේදනානුපස්සනාව දිහා බලාගෙන සිත නිවනවා මේ සතර සටිපට්ඨානය තුල තථාගතයන් වහන්සේ මේක කරන ක්‍රමවේදය වඩාත්ම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. වේදනාවට අනුව අපි මේ සිත බලාගෙන ඉන්නකොට දැන් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ 100නේ. එහෙනම් 100 පවතිනකොට සිතේ කර්මණක පවතිනවා. සිතේ කර්මණක පැවතුනොත් මොකද්ද වෙන්නේ? ඒ සිතේ තියෙන කම්පණය එහෙම නැත්නම් ධාරිතාව අඩු වෙනවා. අපි දැන් වැඩ කරනකොට කැළඹෙනවද? එක තැනක ඉන්නකොට කැළඹෙනවද කියලා බැලුවාම වැඩ කරනකොටයි කැළඹෙන්නේ. එක තැනක ඉන්නවනම් අපි දන්නේම නැහැ ඕමම කය විවේකයට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඕම නිින්ද යන වෙලාවලුත් තියෙන වාඩි වෙලා ඉතිය පැයක් දෙකක් නිින්ද යන. ඒ කියන්නේ කය නිවෙනවා. එහෙනම් අපි එක තැනක ඉන්නකොට නිවීම ඇති වෙනවනම් මේ 100 කියලා කියන්නේ කර්මණක ඉන්නකොට නොනිදා නිදා ගැනීමක් ඇති වෙනවා. අපි දන්නේ නැහැ අපේ සිත ක්‍රමක්‍රමයෙන් සමාධියට ලං වෙලා නිින්දට ලං වෙනවා. එහෙනම් මේ වේදනා සමාධියටපත් වෙන්න වේදනාවට ඉසෙල්ලාම සමවදිනවා. වේදනාවට අනුව මේ වේදනාව බලාගෙන ඉන්නවා 100ෙන්. 100 පවත්තන්න පවත්තන්න ඒ කියන්නේ සිත මත සිත පීඩන්න පීඩන්න මේ සිතේ තියෙන ධාරිතාව මේ තරංගයේ චෛතසිකයක් කියන්නේ තරංගයක් ඒ තරංගේ නිර්මාණය වෙලා තියෙන අණු වලින් මේ අණු වල භ්‍රමණ වේගය අඩු වෙනවා අණුවේ භ්‍රමණ වේගය අඩු වෙනකොට ඒකේ තියෙන ධාරිතාව අඩු වෙනවා. කොහොමද? අපි දන්නවා අණු දෙකක් දෙක එකට එක කැරකෙනවා නම් වේගයෙන් කැරකෙනවා ඒ අණු දෙක ඈත් වෙනවා. අණු දෙක භ්‍රමණ වේගය අඩු වෙනකොට අණු දෙක ලං වෙලා එකතු වෙනවා. එහෙනම් අපේ චෛතසිකයේ මත චෛතසිකයේ තබලා සිත විසින් සිත දිහා බලාගෙන ඉන්නකොට මේ සිත විසින් ඇති කරනා වූ චෛතසිකය ඒ තරංගයේ තියෙන අණුවල වේගය අඩු වෙලා ඔක්කොම ලං වෙන්න පටන් ගන්නවා විසිරිච්ච ස්වභාවය අඩු වෙනවා. ඒකේ ධාර්තාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ සිතිවිලි ගණන අඩු වෙගෙන යනවා. නැත්තම් මේ වේදනානුපස්සනාව ඇති වෙන්න ක්‍රමයක් තියෙන්න එපාය. නිකම්ම නිකම් මේ වේදනානුපස්සනාවක් ඇති වෙනවද? ඒ වේදනානුපස්සනාව සමාධියට වෙන්න මේක ඉවර වෙන්න එපාය. ඒක දැනෙන්නේ නැතුව යන්න එපාය. එහෙනම් දැනෙන වේදනාව විනාඩියෙන් විනාඩියට වැඩි වෙනවා කාලය ගත වෙන්න ගත වෙන්න මේක ඉවස ගන්න බැරි තරම් ඉහළට යනවා නම් සමාධියක් වෙන්න බෑනේ. එහෙනම් මේ සමාධිය වෙනවා නම් ඒක වෙන්න විද්‍යාත්මක ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ ක්‍රමය තමයි අපි මේ වේදනාවට සමවැදිලා වේදනාවන පස්සනාව දිහා බලාගෙන ඉන්නකොට ඒ වේදනාවන පස්සනාව කියලා කියන්නෙම පස්සනා කියලා කියන්නෙම චෛතසිකය බලනවා එහෙනම් මේ බලපු චෛතසිකයේ තියෙන ඒ තරංගයේ අණුවල භ්‍රමණ වේගය අඩු වෙනකොට මේ සේරම විසිරිච්ච ස්වභාවය එකතු වෙලා එකතු වෙලා බොහොම නිවිච්ච තැම්පත් බවටපත් වෙනවා විසිරිච්ච වෙලාවේ තිබිච්ච කම්පනය අඩු වෙනවා ඒ කියන්නේ මේ වේදනාව දැනෙන්නේ නැතුව යනවා කය අපට අවලංගු වස්තුවක් බවටපත් වෙනවා ඒ මේකක් තියනවද කියලා හොයන්න බැරුව යනවා එහෙනම් මේ මට්ටමට මේ සිතපත් වුනාම අපට මේ වේදනාව දැනෙන්නේ නැහැ. හැබැයි අපට ධර්ම කාරණා දැනෙනවා. ඇයි මේ සිත තාම බිඳුවට ගින්නේ නැහැ? චිත්ත සමාධියටපත් වෙලා නැති නිසා මේ සිත මට්ටම් දෙකකින් සමත් වෙච්ච නිසා මෙයා තුල තාම තියෙනවා ධර්මකාරණා මෙනෙහිවන ඒ මට්ටම. එහෙනම් තාම මෙයා ධම්මානුපස්සනාව සමවැදිලා ඒක තුල ක්‍රියාත්මක වෙනවා වේදනාවක් දැනෙන්නේ නැහැ. කයක් යාර දැනෙන්නේ නැහැ. සතියක් මාසයක් අවුරුද්දක් ඕන තරම් ඉන්න පුළුවන්. ඒකයි ගොඩාක් හිමාල වනවල ඒ තපෝ වනවල තපස්වරු සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් භාවනාව ඉන්නවා එල්ලෙන්නේ නැහැ. ඒ කියන්නේ කය අවලංගුයි වේදනාවත් අවලංගුයි. බඩගින්න පිපාසය මොකවත් නැහැ. උන්වහන්සේලා සතර සටිපට්ඨානේ ඒ මට්ටම් වලට සමවැදිලා ඒම්මම පිළිමයක් වාගේ ඉන්නවා. නමුත් අපි භාවනාවට ඉඳගත්තාම විනාඩි 10ක් යනකොට කකුල් ලැඹරෙනවා කකුලේ තඹරනවා මේ තඹරනවා එක ඉරියව්වක ඉන්න බෑ මොකක්ද අපට වෙලා තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට අපිට මේ කාය සමාධියක් නැහැ වේදනා සමාධියක් නැහැ කයකුත් තියෙනවා ඒක නඩත්තු කරන වමනාවකුත් තියෙනවා වේදනාවක් තියෙනවා ඒක ඌලගෙන ඉන්න මානසිකත්වයේ නැහැ ඌලගෙන ඉන්නත් බෑ මේ ප්‍රශ්න දෙක තියෙනකොට ධම්මානුපස්සන චිත්තානුපස්සන කවදාවත් වෙන්නේ නැහැ. එහෙනම් අපේ භාවනාවේ හැමෝම ඉන්නවා මමත් ඉන්න ඕන නිසා ඉන්නවා. හැමෝම භාවනා කරනවා දැන් නැකිට්ටොත් කලබලයක් වෙනවා. මට භාවනාව ඉන්න බෑ කියලා මිනිස්සු දැනගන්නවා. ඒ නින්දාව නිසා ඒ ආත්ම ගරුත්වය නිසා ඌලගෙන කට පියාගෙන ඉන්නවා දත් පිටි කාගෙන. අපිට අමාරු ඉන්නම බෑ. කකුල ඉරි වැටිලා දැන් මේක ඉන්නවාට තියා මෙතන මේ ඉන්නවා කියලා කියන්නේ උල උඩ ඉන්නවා වගේ. ඒත් අපි ඉන්නවා වෙන කරන්න දෙයක් නෑ. ඒක භාවනාවක් වෙන්නේ නෑ. එහෙම භාවනාවක් එහෙම තියෙනවා නම් ඉමීන්සරේ සද්ද නැතුව නැති කියලා ටිකක් වෙලා සක්මන් කරලා කායික විඩාව අඩු කරගෙන වේදනාව මගහැරවාගෙන නැවතෙන්දීම වඩාත්ම යාපති ඒක තමයි අපගේ ජීවිතයට මේ ලබාපු මිනිසත් භවයට කරන උත්තරීතර සේවාව අපි අපාසයෙන් ඉන්න සෑම මොහොතකම භාවනාව කැඩිලා භාවනාව සම්පූර්ණ අතරමං වෙලා එහෙනම් ඒ මට්ටමින් අපි කොච්චර ඌලගෙන හිටියත් කාලය අපරාදේ වැඩක් වෙන්නේ නැහැ එහෙනම් මේ විදිහට කායික වේදනාවෙන් අපාසුතාවෙන් කැළඹිච්ච සිතින් අපි කොච්චරනම් භාවනා කරන්න ඇත්ද ඒක නිසා තමයි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මොකවත් අපට ඵල ලැබිලා නැත්තේ ඵල ලැබෙන්නේ කොහමද භාවනාව කෙරෙන්නේ පාය කරලා නැහනේ භාවනාව කියලා එකක් කරලා තිනවා ඇත්තටම භාවනාවේ ඉඳලා නැහැ ඉතියානම් අනිවාර්යෙන් ඵල ලැබෙනවා දැන් කෑම කාපු කෙනාගේ බඩගින්න නිවෙනවද? කෑම දිහා බලාගෙන ඉන්න කෙනාගේ බඩගින්න නිවෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් පුංචි ළමයාට උත්තර දෙනවා කෑම කාපු කෙනාගේ බඩගින්න නිවෙනවා කියලා. ඇයි? කෑම එයාගේ බඩේ තියෙනවනේ. එතකොට එයාගේ බඩගින්න නිවිලානේ. එතකොට එයාට විතරයි බඩගින්න නිවීමේ සුවය හම්බෙන්නේ. බලාගෙන ඉන්න කෙනාට සුවය නිවෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. ඇයි එයා තාම කෑම කෑවේ නැහැ. එහෙනම් මේ භාවනාව අරියට නිවැරදිව තමන්ගේ සිත කය වචනය යොමු කරලා ඒ භාවනාවේ යෙදෙනවා නම් ඒකාන්ත වශයෙන්ම එයාගේ මේ කෙලෙස් ගින්න නිවෙනවා මේ කය කයේ වේදනාව ඒක තුළින් ඇතිවෙනා වූ ධර්ම සිතවිලි මේ කැළඹිච්ච සිත කියන මේ අතරම නිවිලා යනවා හේතුව එයා භාවනාව කරනවා එහෙනම් මේක හරියට වඩනවා නම් අවුරුදු 7යි උඩරිම එතනින් එයාට පැයක්වත් යන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේක හරියට වඩනවා නම් උඩරිම අවුරුදු 7යි අවමෙන් විනාඩි 5කින් යන්නත් පුළුවන්. එහෙනම් අවුරුදු 7ක් වෙනකොට මාර්ගඵලවලටපත් වෙලා වැඩ නිමා කරන්න ඕනේ. හැබැයි අවාසනාවට අපගේ ස්වාමීන් වහන්සේලා අපේ ගී පින්වතුන් වස් කීයද කියලා වුවාම 40යි 50යි 60යි මේ පින්වත්තුන්ගේ වයස කිව්වද කියලා වොම් 40යි 50යි 60යි. හැබැයි මොකවත් නැහැ. හැබැයි උප්පත්තියේ ඉඳලාම වේර විහාරස්ථාන වලට අපි යනවා, මල් පාන් පූජා කරනවා, සක්මන් භාවනා, මෛත්‍රී භාවනා, ආනාපාන සති භාවනා මේ හැම එකක්ම සිදු කරනවා. අපි නොදන්න භාවනාවක් නැහැ. සෑම ධර්ම ග්‍රන්ථයක්ම කියවලා ගොඩාක් කරුණු කාරණා සිතේ ධාරණය කරගෙන ඉන්නවා. නමුත් මේ අවුරුදු 8 වා හතරක් පාගින් කියනවා මොකවත් වෙලා නැහනේ. එහෙනම් වැඩේ වෙලා නැහැ කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍ය නැහැ. ඒ කාර්යය හරියට නිමා කරලා නැහැ. ඒ වැඩ නිමා වෙන පිළිවෙතේ යෙදිලා නැහැ. එහෙනම් අපගේ ජීවිතවල අපි ගොඩාක් කාරණා මේ ආනාපාන සතිය තුලින් අපි සාකච්ඡා කළා. මේ ආනාපාන සතිය තුලින් දැනට කාරණා 30 ගණක් අපි සාකච්ඡා කළා. අද සාකච්ඡා කරපු කාරණාව තමයි මේ ආනාපාන සතිය තුළින් අපි කොහොමද මේ වේදනා සමාධිය ඇති කරගන්නේ මේ වේදනා සමාධිය මේ චෛතසිකය තුළ ඇති වෙන්නේ කොහොමද මේ වේදනා සමාධියට වඩන්න ඕන කමඨාන පිළිවෙත මොකද්ද කියන එක අපි සාකච්ඡා කළා. එහෙනම් මේ භාවනා කමඨාන මේ භාවනා උපදේශය මේ අනුශාසනාව අපි පුරුදු කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ අපගේ ජීවිතවල අපි කාය සමාධියටපත් වෙලා නැවතිලා බෑ වේදනා සමාධියටපත් වෙන්න ඕනේ වේදනා සමාධියෙන් ධම්ම සමාධිය එහෙම නැත්නම් චෛතසික සමාධියටපත් වෙලා අපි වැඩ නිමා කරන්න ඕනේ එහෙනම් වේදනාව කියන එක අපි අඳුනාගත්තා වේදනාව මේ කයේ පවතින්නේ කොහමද ආපෝ තේජෝ වායෝ මතින් එහෙනම් ආපෝ තේජෝ වායෝ මේ බඹයක් විතර උස තියෙන කයේ ගමන් කරනවා ආපෝ කියන්නේ ලේ ගමන් කරනවා වායෝ කියන්නේ ප්‍රාණ වායුව ගමන් කරනවා තේජෝ කියලා කියන්නේ උෂ්ණත්වය ගමන් කරනවා ඒ තුනම නැත්තම් අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ එහෙනම් මේ ආපෝ වායෝ තේජෝ කියන මේ කොටස් තුන මේ කය තුල ක්‍රියාත්මක වෙනකොට ගමන් කරනකොට ඒකට බාධාවක් ඇති වුණා නම් අවෛරකමක් ඇති වුණා නම් එකක් අනිත් එකත් එක්ක ගැටෙනවා නම් ගමනා ගමනයට අපහසුාවක් ඇති වෙනවා නම් ප්‍රමාණයෙන් වැඩි නම් ප්‍රමාණයෙන් අඩු නම් ක්‍රියාකාරීත්වයේ දෝෂයක් තියෙනවා නම් මේ වගේ හේතු නිසා අටගන්න ධර්මයේ තමයි වේදනාව කියලා කියන්නේ. එහෙනම් පරියන්කෙන් ඉන්නකොට නාරවල් ඇඹරෙනවා, නාරවල් ගැටගැහෙනවා. ඒ ඉරියාවට අපි උරු නැති නිසා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ පංච අතරමා භූත තුලින් ආපෝ තේජෝ වායෝ කියන මේ තුනේ ගමනාගමණයට මේ වගේ බාධාවල් ඇති වෙන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ ඇති වෙනවා. එහෙනම් මේ ඇති වෙන ගැටලු තමයි අපි වේදනාව කියන නමින් නිර්වචනය කරන්නේ. එහෙනම් මේ වේදනාවට තියෙන එකම විසඳුම චෛතසිකයේ වේදනාව අඳුනගන්න බැරි විදියට සිත පල්ලයට ගෙන යෑම. සිත පල්ලයට ගෙනිනවා කියලා කියන්නේ තරක්කුවෙන් බස්සනවා වගේ වැඩක් නෙමෙයි. ඒ සිතට සීය පවත්තලා චිත්තානුපස්සනාවෙන් සිතේ තියෙන කම්පණි අඩු කරලා දානවා. ඒ සිතේ තියෙන ධාරිතාව අඩු කරලා දානවා. ඒ සිතේ තියෙන භ්‍රමණ වේගය ක්‍රමක්‍රමයෙන් අඩු කළාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් වේදනානු සමාධිය කියන එක අපි අද සාකච්ඡා කළා. අපගේ ජීවිතවල ගොඩාක් වැදගත් කාරණාවක්. එහෙනම් ආනාපාන සතිය අපි අපගේ ජීවිත කාලය තුල වඩන සෑම අවස්ථාවක් තුළම මේ වේදනා සමාධිය පිළිබඳව නිතර නිතර මෙනෙහි කරමු සීකරමු මේ වේදනානු සමාධිය වඩන්න ඒ අවශ්‍ය කමඨාන අපගේ ජීවිතවල සෑම මොහොතක් ගානෙම පුරුදු කරමු සෑම අවස්ථාවකම මේ කමඨාන අපගේ ජීවිතයේ චරිතය බවට පත් කරගමු එහෙනම් මේ අනුශාසනාව මේ ධර්ම දේශනාව කමඨාන අප සියලුම දෙනාට මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට අපගේ භාවනා කමඨාන ਸਰව සම්පූර්ණ කරගෙන මේ භවයේ අරියත් ඵලයටපත් වෙලා පරිණිරවාණයටපත් වෙන්න මේ ධර්ම දේශනාව කමඨාන අනුශාසනාව අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි